සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ සෞඛ්‍ය නවාකාරේහි ඉන්ද්‍රියානි තික්ඛානි භවಂತಿ ගෞරවණීය මූලාසනයේ වැඩ සිටින ලොකු ස්වාමීන් වහන්සේගෙන් අවසර අනිකුත් කියලුම යෝගාවතර පිළිපෙළේ අවසරයි යෝගාවතර ජීවිතයක ඒකාන්තයෙන්ම වැඩිවීමට අවශ්‍ය වන්නා වූ මේ ඉන්ද්‍රිය ධර්ම සද්ධාවය සීලය, සතිය, සමාධිය, ප්‍රඥාව කියන මේ ඉන්දිය ධර්ම වඩා දියුණු කර ගන්නට දියුණු කර ගන්නට ක්‍රම නමයක් පිළිබඳව අපි සාකච්ඡා කරමින් යන ධර්ම දේශනා මාලාව කුයිමින් කරක් වෙන්නේ. මේ පසුගිය අවස්ථා කීපෙදී බොජ්ජංගානං අනුපවත්තනතාය කියන මේ හයවෙනි කාරණාවේ අපි සවිස්තරව ඉදිරිපත් කරගත්තා. එහි මුලින් සංග්‍රහ වෙච්ච සත්‍ති ධම්ම විචය විරිය පීති පස්සබ්දී සමාධි ආදී කරුණු අපි ක්‍රමානුකූලව සාකච්ඡා කරගෙන ආවා අපි එදා පටන් අරගත්තේ නැත්නම් <clears throat> කල්පැගුවේ මේ අවසාන සංග්‍රහ වෙන උපේක්ෂා සම්බොජ්ජංගය පිළිබඳවයි ඉන්ද්‍රිය ධර්මයේ පහක් වශයෙන් දියුණු තියුණු කිරීමට කරගෙන යන මේ භාවනා වැඩපිළිවෙලේදී ඒ ඉන්දිය ධර්ම ඉක්මවලා නැත්නම් ඉන්දිය ධර්ම වලටත් වඩා බොහොම විචිත්‍ර විදිහට යෝගාචර ජීවිතයේ විශේෂයෙන්ම සමබර භාවය ගැන කල්පනා කරනවා නම් විශේෂම අවස්ථාවක් වශයෙන් තමයි මේ බොද්ධංග ධර්ම ඉදිරිපත් වෙන්නේ අපි මතක් කරගත්තේ හිත නිවනට නැවෙනවා එහෙම නැත්නම් හිත බෝධිය අවබෝධය ධ්‍යාවට නැමෙමින් නවමින් තමයි මේ බොජ්ජංග ධර්ම උපදින්නේ ඒ නිසා ඒකට බෝධි අංග නැත්නම් බෝධියේ අවබෝධයට අංග වෙනවා සම්පොජ්ජංගය කියලා කියන්නේ හාත්පසින්ම උදව් කරනවා කියන අදහසක් මේ බොජ්ජංග ධර්ම ඒ නිසා ඉන්දිය ධර්ම වලට වඩා වෙනස් විදිහකටයි සංග්‍රහ වෙලා තියෙන්නේ කොහොම ප්‍රායෝගික ප්‍රෝජනීය සලකලා ඉදිරිපත් කළ තියෙන ක්‍රමයක්. යෝග ජීවිතයේදී මුලින් විශේෂයෙන්ම අවශ්‍ය වෙන තමන්ගේ වීරිය, උනන්දුව, සතිය ආදී ධර්ම යෝගාවචරය මුල් කාලෙදී වැඩි වෙහෙසක්ගෙන බොහොම දුකසේ සම්පාදනය කරනවා. ඒ සම්පාදනය කරනකොට යෝගාවචරයාගේ මේරිච්චකම අඩු නිසා ප්‍රවීණ භාවය අඩු නිසා බොහෝ විට අධිකතර උත්සාහ කිරීම වලට දැඩි අදිස්ථාන ශක්ති ක්‍රියාත්මක කිරීම වලට යෙදෙන්න ඕනේ ඒ නැත්නම් ඒ ගොරෝසුවට එන දුෂ්කර වාදක නීවරණ ධර්ම දුරු කරගන්න අමාරුයි මේ නිසා සතියය ධම්ම විචය වීර්ය ආදී සම්පෝඥංග කොහොම ක්‍රියාශක්තියක් ඇති කළ දෙනවා හිතට ඒ මොකද ඒ ක්‍රියාශක්තිය සතියෙන් ඇති කරන ක්‍රියාශක්තිය ධම්ම විචය විරිය ආදී ක්‍රියාශක්ති බොහොම සුබ පැත්තේ සුඛ පැත්තේ සුදු පැත්තේ පවතින හොඳ ක්‍රියාශක්තිය. ඒ ආදී සතිය ආදී හොඳ සුඛ සුබ පැත්තේ ක්‍රියාශක්තිය නැත්නම් අපේ හිත දැඩි විදියට අසුබ දුක්ඛ පැත්තේ කන්න පැත්තේ පවතින ආ වූ ක්‍රියාශක්තිය වලින් තමයි ක්‍රියාත්මක වෙලා පවතින්නේ. අන්නේ ගොරෝසු ආවේග උද්වේග කර තත්ත්ව වික්ෂිප්ත තත්ත්ව යටපත් කරන්ට නම් බොහෝම උත්සාහයෙන් ආයාසයෙන් මේ ක්‍රියාකාරී බොජ්ජංග ධර්ම හඳුන්වලා දෙන්න වෙනවා. මේ බොජ්ජංග ධර්ම අර දැඩි ඡන්දපරුසේ අකුසල් ධර්ම යට කරමින් ඉදිරිපත් වේගෙන එනකොට තමන්ගේ සතනින් වාසිදායක පැත්තට ජය ගන්නා පැත්තට යනකොට ලොකු ප්‍රීතියක් පහළ වෙනවා වෙනදා වගේ ආවේග ජනකව කෙලස් පැන නගින්නේ නැහැ ආසාවල් පැන නගින්නේ නැහැ කලබල පැන නගින්නේ නැහැ ඒ වෙනුවට Tamanට පුළු පුළුවන් ප්‍රමාණේ එන එන ඒ ආවේග මෙනෙහි කිරීම මාර්ගයෙන් ධම්ම විචේ කල්පනා කිරීම මාර්ගයෙන් යටපත් වෙනකොට ලොකු ප්‍රීතියක් ඒ වාගේම ප්‍රසාදයක් හිතේ පහළ වෙනවා මේ හිත ප්‍රීතිය ප්‍රසාදයේ පහළ වීම භාවනාවට පත්වන යෝගාවචරයන්ගෙන් 100ට 10කට 100කට 5කට වගේ සුළු පිරිසකට තමයි අත්දක ගන්න පුළුවන් වෙන්නේ මොකද බොහෝ දෙනා අර මුල් සතන් අවස්ථාවේදීම පෙරදිලා පලාය. ඒ නිසා යම් කිසි කෙනෙක් හොඳට සතිය ධම්මවිචය විරි ආදී සබ්බොජ්ජංග ක්‍රියාත්මක කරලා යම් කිසි කඩයින් මායින් දුෂ්කරතා පැන්නට පස්සේ තමයි පුළුවන් වෙන්නේ යම් කිසි තමන් හිත යෙදූ අරමුණක වේගවත් ඇතිවීම නැතිවීම පහළවීම බිඳියම් ආදී දකිමින්ම භාවනා යම් කිසි මේච්ච මට්ටමකට පාන. අන්න ඒ වෙලාවේදී යෝගාවචරයා ලොකු සීරු මාරුවක් ලොකු එකලසක් භාවනා විදි කරගන්න සිද්ධ වෙනවා. අන්න ඒ කරගැනීම සිදුුනේ නැත්නම් අර කලින් යෝග ජීවිතයේ ආධුනික කාලේ එහෙම නැත්නම් භාවනා පරියන්කේ මුල තිබුණා වූ කලබල චංචල ගති, රැලි ඝන ගති, දිග්ගතෝම වේසකර தත්ත්වේ පවතින ඉඩ තියෙනවා. එහෙම වෙනකොට ඒ යෝගාවචරය ඒ යෝග කර්මය අතාරිනවා කියනවනම් දමල යනවයි කියනවනම් පුදුම වෙන්න දෙයක් නැහැ. ඒ මොකද බොහෝම ක්‍රියාශක්තියක ගත කරා. නමුත් යම් යම් විදිහකට ඒ දුර්වල නරක ක්‍රියාශක්ති හොඳ සතිය ආදී ධම්මවිචය ආදී විරිය ආදී ක්‍රියාශක්තියකින් යටපත් කරගෙන යම් විදියකට භාවනා ජීවිතේ කලෙලියක් පහළ වෙනවා නම් පරියන්කේ යම්තන විදියකට ඉස්පාසුවක් පහළ වෙනවා නම් එතෙන් පටන් යෝගාවචරයට සූක්ෂම සමබර භාවයක් එකලසක් අවශ්‍ය වෙනවා. ඒ එකලස තුල තමයි ඇති වුණා වූ ප්‍රීතිය ක්‍රමානුකූලව තැම්පත් වීමකට සංහිඳියාවකටපත් වෙනවා. උපසමයකටපත් වෙනවා. මෙන්න මේ උපසමය කවදාකවත් කල්පනා කරලා එහෙම නැත්නම් මේ උපසමය ලොකු ඇත්ත ළඟ ඉඳලා එහෙම නැත්නම් එහෙම ගුරුවරයෙකුට ශිෂ්‍යය වෙලා ලැබෙන්නේ. අර මුලින් කළ යුතු සටන තමන් ළඟ ඇත්තා වූ ඒ කෙලෙස් වේග ඒකාන්තයෙන්ම සංසාරෙන් ගෙනාවු මහා කන්දක් තියෙනවනේ ඒ මුළු කන්දෙම එහෙම නැත්නම් මේ ඊට පෙර පරියංකේ සිට මේ පරියංකේ අතරමැද තමයි යම් ප්‍රමාණයකට කෙලෙස් ඇති වෙන වැඩි වෙන වැඩ කරාන ඒ මතුවෙච්ච කෙලෙස් කපන කම්ම පරියංකේ මුලදී තද බල මෙනෙහි කිරීම මානසිකාරයේදීම කරන්නේ. අන්නේ එතනදී යෝගාවචරය සෑහෙන මූණට මූණ දාලා කෙලස් එක සටන් කරලා තමයි ජය පැත්තට වැටෙන්නේ හිත. ප්‍රීතිය පැත්තට වැටෙන්නේ හිත. අන්නේ ප්‍රීතිය ලොකු කෙලස් කඳක් එක්ක රණ්ඩු කරලා ලොකු කෙලස් කඳක් යටපත් කරන ලොකු ප්‍රීතියකට අයිතිවාසිකම ලබනවා. ඒ කියන්නේ ලොකු වීර්යයක් අවශ්‍ය වෙනවා. යාන්තමට කෙලස් මාරු කරගෙන අල්මරාගෙන විෂමරාගෙන කටයුතු කෙරුවොත් යාන්තම් ප්‍රීතියක් පහළ වෙනවා. ඊට පස්සේ පරියන්ක දිගටමත් සටන ඉතුරු වෙනවා. ඒ නිසා යෝගාවචරය පටන් අර ගන්නකොට දැනගන්න ඕනේ මේ බොද්ධංග ධර්ම වලින් කියවෙන විදිහට මුලින්ම පරියන්කයට ගිය වෙලාවේදී නැත්නම් අලුත් යෝගාවචරයක් නම් යෝග කර්ම පටන් ගත්ත වෙලාවේදී ඒ කෙලෙස් සියල්ලම ජය ගන්න පුළුවන් තරමේ ලොකු ශ්‍රද්ධාවක් සතියක් ධර්මයේ කල්පනා කර බලන ධර්ම විචේසබ්බොජ්ජංගයක් වීර්යයක් අවශ්‍යයි. අන්න ඒ ප්‍රමාණය අනුව තමයි තමන්ට ලොකු ප්‍රීතියක් හෝ කුඩා ප්‍රීතියක් ලැබෙන්නේ. අන්න ඒ විදිහට ධර්මයෙන් ලැබෙන මේ ධර්ම ප්‍රීතිය මුගාක් තීව්‍ර නම් උගා උත්සන්න නම් උගා ආසන්න වැටෙනවා නම් ඒහා සමාන ලොකු ප්‍රසාදයක් පස්සද්ධියක් පහදීමක් හිතේ පාලන. ඒ පහදීම තුළ ජීවිතයේ සාමාන්‍යයෙන් පවතින මේ අසහනකාරී ගති වික්ෂිප්ත ගතිවල අනිත් පැත්ත අත්දක ගන්න පුළුවන්. අවික්ෂිප්ත ස්වરૂපය. මෙන්න මේ විදිහට අවික්ෂිප්ත ස්වરૂපයට පත් වෙගෙන එනකොට විශාල සතන් බිමක මහා විවේක සද්දයක් විවේක ස්වරූපයකට පත් වෙන්න පටන් ගන්නවා. ඒ නැත්නම් මහ විශාල සුලි සුලඟකට කුණාටුවකට පස්සේ පැතිරී යන්නා වූ ඒ නිශ්චල භාවයේ වාගේ සංසුම් භාවයක් පැතිරෙන්න පටන් ගන්නවා. මේ වෙලාවේදී යෝගාවචරය නියම විදිහට භාවනාව හසුරුවාගෙන එහෙම නැත්නම් සමතුලිත කරගෙන එකලස් කරගත්තොත් අර ප්‍රීතියට පස්සේ ලැබෙන පස්සද්ධිය බොහෝම ජයත බුද්ධ වෙන ගන්න පුළුවන්. ඒ ප්‍රසාදය තහදීම එහෙම නැත්නම් සංහිඳියාව හොඳ පාලනයකින් යුක්තව හොඳට සීතල වෙන්න හොඳට නිවෙන්න හොඳට මිදෙන්න ගත්තොත් ඒ සංහිඳියාව මිදීමක් බවට සමාධියක් බවට එකරස් වීමක් බවට පත් වෙන්න පටන් ගන්නවා. මෙන්න මේ විදිහට සම්පූර්ණ සිද්ධිය ඉස්සලා හැප්පිලා සටන් කරලා ඊට පස්සේ සම්පූර්ණ එකලස් නිදිච්ච හිතින් බලාන ඉන්නකොට තමයි තේරෙන්න පටන් අර ගන්නවා මේ අරමුණක යථා ස්වરૂපය. ඉස්සල්ලත් යථා ස්වરૂපේ නොවැටුණා නෙවෙයි. නමුත් එතන සටනේ ඉඳගෙන සටන් කරමින් තමයි අරමුණ දැනගත්තේ. දැන් ඒ සටන් බිම ජයගෙන ඒ සතුරාගේ දිහා මෙල්ල වෙච්ච සතුරා දිහා බලනකොට කොහොම ස්පාසුවෙන් කාරණාව දැක ගන්න පුළුවන්. ඒ නිසා මේ සමාධිය තමයි ඊගාවට පහළ වෙන මේ ප්‍රඥාවට ආසන්නම කාරණා වෙන්නේ. මෙන්න මේ සමාධිය ඒ කියන්නේ හිතේ එකලස් භාවය තුල සංවිද්‍යාව තුල පහළ වෙන මේ සමාධිය උපේක්ෂාවක් පාටපත් වීම බොද්ධංග ධර්ම වල විශේෂ ලක්ෂණයක්. ඒ අපි සාමාන්‍ය ඉතිහාසගතව සලකා බැලුවත් වෙනත් අන්‍යාගමික භාවනා ක්‍රමවලිනුත් ඒ සමාධියක් ඇති කරගන්න පුළුවන්. නමුත් එයින් ඇති වෙන උපේක්ෂාවත් මේ බොද්ධංග ධර්ම වලින් පෙන්වන්න හදන උපේක්ෂාවත් අතර ලොකු වෙනසක් ලොකු පරතරයක් තියෙනවා. ඒ මොකද බොද්ධංග ධර්ම වලින් ඇති කරන උපේක්ෂාව සම්පූර්ණ විපස්සනාවට ඉද කියලා සම්පූර්ණ විවෘත මනසකට ඉඩ තියලා තමයි බොහොම සජීවීව සක්‍රියව ඇති කරගෙන යන්නේ. ඒ නිසා යෝගාවචරයා ඉන් ඉදිරියට සමාධිය ඇති වුණාට පස්සේ අරමුණ බොහෝම නිස්කලංකව එක එල්ලේ මුණට දාලා බලාගෙන ඉන්න පුළුවන් තත්ත්වයටපත් වුණාට පස්සේ නොසලින පහන් දැල්ලක් වාගේ කියන මට්ටමට ආවට පස්සේ ඒක සෞඛ්‍ය සම්පන්න උපේක්ෂාවක් බවට උපේක්ඛා සම්බොධ්ජංගයක් බවටපත් වීමේදී යෝගාවචරයට බොහෝ විට පාලනය කරන්න වෙන්නේ බොහෝ විට ක්‍රියාත්මක ගන්නට වෙන්නේ කාරණාව දැන ගැනීම. තමන්ගේ භාවනාව මේ පස්සද්ධියට සමාධියටපත් වෙන තෙක් අතරක් නොතබ දිගටම සතිමත්ව දිගටම මෙනෙහි කරන හිතින් යුක්තවම මානසිකානේ යුක්තවම අරගෙන ආවන යෝගාවචරයට බොහොම විශ්වාසයක් පහළ වෙනවා. Taman කරගෙන ආපු වැඩ පිළිබඳ පිළිබඳව ලොකු අදහන සුළු ගතියක් පහළ වෙනවා. අහම්බෙන් ලැබුණා නෙවෙයි. එහෙම නැත්නම් Taman දැඩි කැමැත්තක් නිසා ලැබුණා නෙවෙයි. කැමැත්තත් ඇතිව කරුණු කාරණා සම්වර කරමින් අවශ්‍ය වේලාවට මෙනෙහි කරමින් අවශ්‍ය වේලාවට ශ්‍රද්ධාව පිහිටුවා ගනිමින් ආදී උපයාස ප්‍රයාගත් බව දැනෙනකොට ලොකු බුද්ධියක් ලැබෙනවා මේ විදිහට මේ උපේක්ෂාව ඉස්සරහට යනකොට යෝගාවචරයට තවම ගොරෝසුවට නැති වුණත් මේ භාවනාවේ පෙරලෙන gati වහාම අරමුණු ගොරෝසුවට වැටහිලා ගිහිල්ලා ආයත් අරමුණු බොහෝම ශීඝ්‍රයෙන් බොහෝම නොදැනෙන මට්ටමට සියුම් භාවයටපත් වෙන්න පටන් ගන්නවා. ඒ වෙලාවල් වලදී යෝගාවචරය මේ උපේක්ෂාවට ඉඩ තියලා මේ ඍචකමකට ඉඩ තියලා නිතරම මේ වෙන සංසිද්ධිය හොඳට නිරීක්ෂණය කරලා කටයුත්ත කිරීමට උනන්දු වෙනවා. එහෙම නැතිනම් මෙච්චරත් හිත සංසුන් වෙලා යම් කිසි වෙලාවකට විශේෂ ඥාන පහළ වෙන මට්ටමට වගේ හිත බොහොම ගැඹුරට ගෙනිලා එක පාරට හිත කැඩලා යනවා කියලා හිතලා කලබල වුණොත් යෝගාවචරය පරියන්කෙන් නැගිටලා යන තරමටම ඒක උත්සන්න වෙන්නේ. එහෙම නැතුව මේ අවස්ථාව අනිවාර්යයෙන්ම මම පරියන්කේදී සිහියෙන් අත්දැකීමෙන්මයි මගේ මේරීම එන්නේ කියලා හොඳ ඉවසිල්ලෙන් බලන්න හිටියොත් Tamanට වැටෙන්න ඉඩ තියෙනවා. ඒ Tamanට ඇති වුණා වූ යම් යම් ස්පාසු, තන් යම් යම් නිස්කලංක ගති, එහෙම නැත්නම් ඒ තුල වැටෙන අනිත්‍ය දුක් අනාත්ම ගති බොහෝ විට හිතින් කල්පනා කිරීම නිසා සතිමත් නැතුව මනෝලෝකයකට යන්න ගෑම නිසා හිත සම්පූර්ණයෙන් ඇවිස්සලා කියනවා. එහෙම නැත්නම් මේ අද වෙනදාට වඩා පරියන්කේ ගැඹුරක් සමාධියක් ඇති වුණා මෙන්න මේක අනික් පැත්තන්ට කියලා දෙන්න ඕනේ කියන විදිහේ කල්පනා ආවත් ශ්‍රද්ධාව මෝරලා ඒ අවිසෙන්ටි දෙතිය. ඒ වෙලාවට යෝගාවචර තේරුම් අරගන්න ඕනේ මේ වෙලාවේ ප්‍රඥාව වැඩි කමනිකා. කියන්නේ හොඳට ඉබේ කරුණු කාරණා निराවුල්ව වැටහීම නිසා හිත ඕනකට වැඩි අධික තක්තිරුවට යන්න ඉඩ තියෙනවා. එහෙම නැත්නම් ඒ තරම් සුවයට සැපයට දැනෙන මේ දේ අනුන්ට කියලා දෙන්න ආදී ශ්‍රද්ධාව වැඩි වීම නිසා මේක කලබල වෙන්නේ කියලා. අන්න ඒ වෙලාවට යෝගාවචරය ශ්‍රද්ධාව වැඩි නම් මේ අනුන්ට කියා දීම ආදී ගති ලක්ෂණ නෙවෙයි තමයි තියෙන්නේ. සංසාරේ බොහෝම කලාතුරකින් ලැබෙන මේ වගේ අවස්ථාවක තමන්ගේ මතුමත්ත්‍යතාව විපස්සනා ඥාන දිනු කරන්ට නම් මේ தත්ත්වය තේරුම් ගන්න. උපේක්ෂකව මේ වෙලාවේදී මේ ප්‍රඥාවට ඉඩ තියලා තව චිත්තක්ෂණයක් තව මොහොතක් ඉදිරියට භාවනා කරගෙන යන්න ලැබේවා කියලා ඉදිරියට යනවා. එහෙම නැත්නම් යම් කිසි වෙලාවකට මේ කුංචි ලැබිච්ච ස්පාසුවක් කුංචි පිරිසිදුවක් දැකලා මේක මෙහෙමයි මේක මෙහෙමයි කියලා මෙහෙම වෙන්න ඇති මෙහෙම වෙන්න ඇති මේක තමයි අතවා ඥාන ආදී වශයෙන් කල්පනා කරන්න වැටුණොත් ඒ තමයි තේරුම් අරගන්න ඕනේ ශ්‍රද්ධාව උපදවාගෙන Taman ඉදිරියට යන්න. ඒ වගේම සමහර වෙලාවල් වලදී යෝගාවචරයෝ මේ මට්ටමට ආවට පස්සේ උනත් බොහෝ විට සමහරලාට අරමුණක් ප්‍රකටව පේනවා ඉඳපු ගාන සමහරට මුළු කයම වැටෙන්න පටන් අරගන්න එහෙම නැත්නම් තමන්ගේ මූල කර්මස්ථානයේ බිම්බීම හැකිලින් බලන කෙනෙක් නම් ඒක පෙරලාගෙන ඉන්න වගේ විශාල වෙලා වැටෙනවා සමහරට ආනාපානේ සුවාසයක් අරිනා වගේ දීර්ඝ හුස්මක් සමහරට විනාඩි ගාණක් විතර වගේ දිග හුස්මක් පතුලේ ඉඳලා එනවා වගේ වැටෙනවා සමහරලාට කිසිම හුස්මක් නැහැ. සම්පූර්ණ මැරිලා වගේ. මැරිලාද? එහෙම නැත්නම් මොකද මේ වෙලා තියෙන කියන තරමට ක්‍රියාශක්තිය සම්පූර්ණ නතර වෙච්ච අවස්ථාවක් පත් වෙනවා. ආන්න මේ වෙලාවවලට යෝගාවචරය මේ කාරණාව තේරුම් අරගන්නේ නැති වුණොත් අධික වීර්ය කරන්න ඉඩ තියෙනවා. හුස්ම බලෙන් පවරලා එහෙ නැත්නම් කලබල ඇති කරලා මෙනෙහි කරන තරමට වීර්ය අධික වුණොත් අර සමාධිය අර උපේක්ෂාව කැඩියනවා. ඒ වගේම සමහර වෙලාවට යෝගාවචරය දැන් බොහෝම හිත සංසුන් වෙලා ආනාපානෙ නොදැනෙන මට්ටමේ නැත්නම් පිම්බීම හැකිලිම පිම්බෙනවා මේක හැකිලෙනවා මේක කියලා වෙන් කරගන්න බැරි මට්ටමේ තියෙන්නේ කියලා. එහෙම මේ සැප මිදින්න පටන් අරගත්තොත් ඒක පාරට නින්දට වැටෙනවා වගේ ගැස්සිලා නතර වෙන්න ඉඩ තියෙනවා. හිත මිලාණය. හිත අවර්ණ දුර්වර්ණ වෙන්න ඉඩ තියෙනවා. මේ නිසා යෝගාවචරය මේ සමාධිය මේකය, වීර්ය මේකය කියලා සිව් මට්ටමේ සමබර කිරීම මේ උපේක්ෂා මට්ටමට අවශ්‍ය වෙනවා. ඒ නිසා මින් එහාට මේ උපේක්ෂාවේ කටයුත්ත වෙන්නේ මෙන්න මේ ඒ වේලාවට කැපී පෙනෙන ශ්‍රද්ධාවද ප්‍රඥාවද එහෙම නැත්නම් සමාධියද වීර්යයද කියලා මේ ධර්මයේ එක එකක් සමබර කරගන්න. ඒ නිසා යම් වෙලාවක මේ වෙලාව මේ අවස්ථාව යෝගාවචරයට වැටෙනවා නම් හිත අස්වාභාවික විදියට පාරට වගේ කලබල කුලප් වෙන ගතියක් එනවනේ ඒ වෙලාවේදී සත් මේ යෝගාවචරය පස්සද්ධිය සමාධිය උපේක්ෂාවාදී ධාරණ සිහිපත් කරලා මෙනෙහි කරලා ඒ අර කැළඹිල්ල සමතුලිත කරන්න ඕන. සමහර වෙලාවල් වල හිත සීතල වෙලා නිදිමත වෙලා ගුලි ගැහිලා මිදිලා නැතර වෙන වෙලාවක් එනවා. ඒ වෙලාවට සතිය සම්පජඤ්ඤය විශේෂයෙන්ම ධම්ම විචේ වීර්ය ආදී ධර්ම ඉදිරිපත් කරලා ඒක උණු කළ රත් කළා ක්‍රියාශක්තියක් වඩපත් කරන්න ඕනේ. මේක බුදු පියාණන් වහන්සේ ගිනි ගොඩක් බෝ කිරීම එහෙම නැත්නම් වැඩි ගින්දරක් අඩු කිරීමේදී සාමාන්‍ය කුසියම කෙනෙක් කරන වැඩ පිළිවෙල. එහෙම නැත්නම් බේකරියක මේ පෝරණය නඩත්තු කරන කෙනෙක්ගේ කටයුතු සම කරලා මේ මේ වෙලාවේදී ගිනි බිමින්ට ඕනේ, දර දාන්න ඕනේ, මේ මේ වෙලාවේදී දර අදින්න ඕනේ ආදි වශයෙන් පෙන්වලා දීලා තියෙනවා. ඒ නිසා යෝග අවශ්‍ය විශාල පරිේශන ශාස්ත්‍රයක් මේ උපේක්ෂා මට්ටමේදී ඉදිරිපත් වෙනවා. ඒ ඉදිරිපත් වෙන වෙලාවේදී යෝගාවචරය හොඳට කර්ම කාරණා අහලා කොහොම ඊවසන සුළුවේ ඉන්නවනම් යෝගාවචරයට තමා තුළින්ම බොහෝම මිහිරි ඒ වගේම බොහොම සූක්ෂම ධර්ම අත්දැක ගන්න පුළුවන්. ඒ නිසා යම්ම යෝගාවචරයකට භාවනා කරගෙන යනකොට වරින් වර හොඳට අරමුණ මත හිත තැම්පත් වෙන ගතියක් අරමුණ නැසලී හිත ඉදිරියේ පවතින ගතියක් එනවනම් තේරුම් අරගන්න ඕනේ මේ සමාධිය වශයෙන් චිත්තචෛතසික ධර්ම දැන් පිළිවිලා තියෙනවා අරමුණත් Taman ඉදිරියට ඉදිරිපත් වෙලා තියෙනවා දැන් උපේක්ෂාව සඳහා කලමන කටයුතුයි කියලා ඒ නිසා එහෙමනේ தත්ත්වයටපත් වෙලත් එක්ක නින්දට වැටීම නිසා එහෙනම් හිත කලබල වීම නිසා නැවත නැවතත් පරියන්කේ නැගිටින්න වෙන පශ්චාත්තාප වෙන යෝගාවචරය ප්‍රශ්නයක් මතු කරනවා අහනව කොහොමද එහෙනම් ඒ වේලාවේදී වැඩි යුතු මේ උපේක්ෂාව උපේක්ෂා සම්බොජ්ජංගය කොහොමද වඩන්නේ මොනවද ඒවට සාධක කරුණු කියලා ඒ නිසා බුදු පියාණන් වහන්සේ ඒ වාගේම පසු විපස්සනා ආචාර්ය પરම්පරාව මේ උපේක්ඛා සම්බොජ්ජංගයට හිතකර ධර්මයේ පෙළගස්සලා පෙන්නනවා. ඉතින් පෙන්නනවා උපේක්ෂාව වැදෙන්න ඒ තමන් මෙතෙක් වෙලා කරගෙන ගිය ව්‍යාපාරයේ තව චිත්තක්ෂණයක් දෙකක් තුනක් ඉදිරියට යන්න නම් ප්‍රධාන වශයෙන් අවශ්‍ය වෙන්නේ අඛණ්ඩව පවතින සතිය. පරියංකේ මුල සිට එතන දක්වාම අතින් අල්ලාගත් අත්වලක් ඒ දණ්ඩ යන කෙනෙක් අත නෑර අල්ලගෙන යනවා වගේ හැකිතාක් දුරට මේ සති ධාරාව දිගට පවතිනවට බලා ගන්න. කැඩෙනවා. ඒක බොහෝ විට විවිධ දේවල් නිසා හැලැප් වෙනවා. නමුත් යෝගාවචර අධිෂ්ඨාන කරන්න ඕනේ මේ සතිය දිගට නරත්තු කරන්න. මේකට හොඳයි. මේ සතිය අඛණ්ඩව පැවැත්වීමට පරියංකේදී ගන්නවට වඩා කොහොම ප්‍රායෝගික ඉඩකඩක් සැලසෙනවා සක්මන් කරනවා. සක්මනේදී සතිය අනිත් වැඩිය ක්‍රියාශක්තියක් තියෙනවා. අස්මුත් ඇරලා. කන් වලටත් විවිධ ශබ්ද යොමු වෙන්න ඉඩ තියෙනවා. වාතයේ හරහා ගමන් කරන නිසා උණුසුම සීතල ශබ්ද දැනෙනවා. ඒ වගේම කාය ක්‍රියාත්මක කරනත් ඕනේ. ඒ හැම එකක්ම මෙනෙහි කරමින් භාවනාව ගෙනියන්නත් ඕනේ. ඒ නිසා මේ සතිය බොහෝම ක්‍රියා කරලා වැඩ වෙන්න වෙලාව තමයි සක්මනේ. ඒ නිසා යෝගාවචරය පරියන්කට කලින් පැය භාගයක් හමාරක් එක දිගට සමාධිගතව සතියක් අත්දැකලා පරියන්කයට යනවන අන්න අර සක්මනේ පසු භාගයට ඒකෙන් විශේෂ ලාභ දෙනවා. ඉතින් සක්මනේ <clears throat> පැය භාගයක් හමාරක් සතිමත්ව ගත කරන්නම් ඊට කලින් සක්මන තවත් පැය භාගයක් විතර කරන්න. ඒ නිසා පැයක් විතර සක්මන් කරනකොට සක්මනේ පසු භාගය බොහෝ විට මේ වාගේ සතිය අඛණ්ඩව පවතින අවස්ථාවක් අත්දැක ගන්න පුළුවන් වෙනවා. අන්නේම සතිය අඛණ්ඩව පවතින වේලාවක පරියන්කයට ගියා නම් යෝගාවචරයාගේ භාවනාවේ පරියන්කේ ඉඳගෙන කරන භාවනාවේ මුල් කොටස බොහෝම සජීවීව ඇස් දෙක අරගෙන බලාගෙන ඉන්නවා වගේ. දෙන්න පටන් ගන්නවා. අන්න ඒ විදිහේ අවදි භාවයකින් අරමුණක් තැම්පත් වෙන තත්ත්වයටපත් වුණා නම් උපේක්ෂාවට බොහෝම ඊට පහසුකම් සැලසෙනවා. ඒ නිසා මේක බොහෝම විපස්සනාට වරු ගැඹුරෙන් උත්තරයක් තමයි ධිකයට පවතින සතිය කියන්නේ. ඒ වගේම තව අවශේෂ කාරණා පෙන්නන ඇත්තටම අවශේෂ නැව බොහෝම ප්‍රායෝගික කරුණු මේ සත්ත්ව ලෝකයේ පිළිබඳව තම හිත පවත් ගන්න මේ ප්‍රිය සත්වයාය මේ අප්‍රිය සත්වයාය මේ අතිප්‍රිය සහායකයාය මේ ගුරුවරයාය මේ ගරු සම්භාවනීය කෙනාය මේ අප්‍රිය අමනාප කෙනාය කියලා මේ සත්ත්ව ලෝකේ විවිධ විෂම භාවයන් වලට පොහොර වැටෙන විදිහේ කතාවක් පොහොර වැටෙන විදිහේ ජීවිත රටාවක් පොහොර වැටෙන විදිහේ කටයුතු කරන කෙනාට අර විදිහේ උපේක්ෂාවක් ආවට ඒක බුද්ධියක් ලැබෙන්නේ මොකද එදිරිදා වැඩවලදී පරියන්කෙත් නැති සක්මනේත් නැති අනෙක් වෙලාවවල හැම වේලාවෙදීම තමන් සමග සම්බන්ධ වෙන ගැටෙන අනෙකුත් යෝගාවචරයෝ එහෙම නැත්නම් මේ දායක දායකව කපකාරයෝ එහෙම නැත්නම් ගෘහ ජීවිතය ගත කරනවා නම් අනිකුත් තමන් එක්ක ඇහැට දකිට හම්බෙන පුද්ගලයන් තෝරන්න ගත්තොත් මනින්න ගත්තොත් ඒ අත්ංග තීන්දුව කරන්න පටන් අරගත්තොත් කවදාකවත් ඒක පසු ප්‍රතිඵල නොදී ආපසු රැලි නොනගා තැන්පත් වෙනවා. ඒ නිසා නිතරම මතක තියාගන්න ඕනේ පුළුවන් තරම් මේ සත්ත්ව ලෝකයේ සවිඥානික ලෝකයේ පිළිබඳව අකිතාක් දුරට සමසිත. ඒ නිසා මෛත්‍රී භාවනාව භාවනාවක් කියලා කියන්නේ රූපාවචර භාවනාවක් වශයෙන් හෝ එහෙම නැත්නම් සාමාන්‍ය බොහෝ විට කාමාවචර කුසල් සඳහා කරන විදිහට සියලු සත්‍යෝ සූපත්වත්වා කියන සාමාන්‍ය අදහස හෝ නැති කෙනෙකුට එහෙම නැත්නම් ඒක පිළිගැනීම නෝන්ජල්කමක්ය නොකටයුත්තක්ය ඒක තෝරන්ට ඕනේ වෙන් කර ගන්න ඕනේ කියලා කල්පනා කරන කෙනාට උපේක්ෂාව එළඹෙයි නමුත් වැඩෙන්නේ නැහැ දියුණු වෙන්නේ නැහැ මම නැත්නම් ඒක පිළිගැනෙන්නේ නැහැ ඒ නිසා නිතරම අපි කල්පනා කරන්න ඕනේ මේ සත්ත්ව ලෝකයේ සමබර භාවය එහෙම නැත්නම් අපි මෛත්‍රී භාවනා කරනකොට නම් කියනවා සීමා සම්භේදයක් මේ අතිප්‍රිය ගරු භාවනීය පුද්ගලයාය මේ ප්‍රියමනාප පුද්ගලයාය අතිප්‍රිය සහායකයාය මධ්‍යත්තේය වෛරකාරයාය හතුරාය ආදී වශයෙන් වෙන් වෙන් වශයෙන් කරගෙන ගියාට අවසානයේ මේ ඔක්කොම සත්ව සංඥාව තුල එකයි මෙන්න මේ විදිහට හැම සතෙක්ම සත්ව සංඥාවට කොටු කරලා නැත්නම් ඒක සමතලයක තියාගන්න පුළුවන් නම් ඒ හිත පරියංකේදී වඩන හිතක් නෙවෙයි සක්මනේදී වඩන හිතක් නෙවෙයි එදිනෙදා සාමාන්‍ය සමාජ කටයුතු කරනකොට වඩන හිතක් මේකට බුදු පියාණන් වහන්සේ බොහෝම රුකුල් දෙන අත්උදව් දෙන විස්තර මේ බ්‍රහ්ම විහාර ධර්ම උගන්වනකොට උගන්වනවා අපි ලෝකේ ජීවත් වෙනකොට අනිකුත් මිනිස්යන් සමග සතුන් සමග හැම වේලාවෙදීම හිතාකාර පවත් ඉලක්කනේ අන්සතුන්ගේ හිතසුව පිංස කටයුතු කරන්න ඕන. අන්සතුන්ගේ තමන්ට උදව් කරන්නේ නැත්නම් නෙවෙයි. ළඟ පේන්නේ නැත්නම් විතරක් නෙවෙයි. අපි පටන් අරගන්නේ අපිට උදව් කරපු ළඟ පේන්නේ නැත්නම් තමයි. නමුත් මේ අභ්‍යාසයේ දිගට පැතිරෙන්න නම් හිතාකාර පවත් ලක්ෂණේ යන්න නම් සියලු සත්‍යයන් කෙරෙහිමයි මෛත්‍රිය තියෙන්න ඕනේ. මේ ක්‍රියාශක්තියක්. අපි සමාජික ජීවත් වෙන තිබිය යුතු දෙයක්. එහෙම නැතිනම් සමහර විටක දුකටපත් වෙච්ච සත්‍ය අපි හොයාගෙන යනවා. එහෙනම් අපි යන එන ගමන් බිමන් වලදී ඒ සත්‍යයන්ගේ අසරණ භාවය දැකලා අපේ හිත කම්පාවටපත් වෙනවා. සැලෙන්ට ගන්න. අන්න ඒ වෙලාවේදී අපි අර වාගේ සුවපත් භාවයක් නෙවෙයි දුකින් ගැලවීමක්. දුකින් මිදවීමක් සඳහා කරුණාව ඉදිරිපත් කරන ක්‍රියාත්මක වෙනවා. මේකත් ක්‍රියාශක්තියක්. අපි සාමාන්‍යයෙන් කරුණාව මෛත්‍රිය කරුණාව අනුකම්පාව කියලා මේ මෛත්‍රී අනුකම්පාව කියන වචන දෙක ඇඳුම්ක් වශයෙන් පාවිච්චි කරන මේ විදිහට අපිට ලෝකෙට සම්බන්ධ වෙන්න පුළුවන්. ඊගාවට <clears throat> අපි දකිනවා සමහර ඇත්තෝ බොහොම සුවසේ ගත කරනවා. අපි විතර මහන්සි වෙන්නේ නැහැ. බොහෝ ඇත්තන් විතර මහන්සි වෙන්නේ නැහැ පොඩි උත්සාහයක් කරපු ගමන් විශාල ප්‍රතිඵල ලැබෙමින් ඉදිරිපත් වෙනවා ඒ අතන දකින්න පුරුදු කරගෙන නැති හිත කරන ඊර්ෂ්‍යාවසදී. අපි මේ විදිය උත්සාහ කරන මහන්සි වෙනවා කටයුතු කරන නමුත් අසවල් නැත්තන්ට ආණ්ඩුවෙන් උදව් හම්බ වෙනවා ඇති, විජෝ උදව් කරනවා වෙන්න ඇති මොනවා හරි කමක් නැහැ. මේ මිනිස්සු නිකම්ම සැප විඳිනවා කියලා තරහින් ගියාම හිත කලබල වෙනවා. එතනදිත් අපි මුදිතාව ඉදිරිපත් කරගන්නවා. ඒ සැපය ඒ නොපිරිහේවා යත්තන්ට ලැබේවා කියලා මුත්තා ඉදපත් කරගත්තොත් සිත් දැන්පත් වෙනවා මේ ක්‍රියා ශක්ති තුනේ 1 2 මෛත්‍රිය කරුණාව බොහෝම සක්‍රියයි. වැඩට බහැලා කරන්න කියන දේ. මුදිතාව කරුණු ගැනීමක්. නරකක් වෙන්න තියෙන එකක් හිතට ඊර්ෂ්‍යා වෙන්න තියෙන එකක් නතර කරගෙන අනුන්ගේ සැපේ කැමැති වීම. මේ දෙකම පුරුදු පුහුණු කරපු එකනට බුදුහාමුදුර ආරාධනා කරනවා. එහෙනම් දැන් උපේක්ෂාව ගන්න. ඒ උපේක්ෂාව කාමාවචර නෙමෙයි රූපාවචර භූමිය උපේක්ෂා වඩනකොට ඒ පුද්ගලයා මෙනෙහි කරන්නේ හෝ ධර්ම විචේ වශයෙන් කල්පනාවක් නගන්නේ කම්මස්ස කෝමි කම්ම දායාදෝ කම්ම යෝනි කම්ම බන්දු කම්ම පටිකම් පටිකරණෝ යං කම්මං කරිස්සාමි තස් දායාදෝ භවිස්සාමි කියලා තමන් වශයෙන් හෝ ඒ හැම කෙනෙකුටත් එච්චරයි මේ කියලෝම සත්‍යෝ කර්මේශෝ කියකොට කර්මේ දායාද කරගෙන ඇත්තේ කම්මසෝකෝමි කම්ම දායදු කම්ම යෝනි කර්මයේම උප්පත්තිය ලබනවා. කම්ම බන්දු එයත් අතර තියෙන එකම පිළිය මේ ඥාති බන්දු මිත්‍රයා කල් කර්මයේ තමයි. මේ ආදි වශයෙන් බලනකොට අපිට ගිහින කරන්න දෙයක් නැහැ. ඒ තමයි තමන් විසින් කරගත්තා වූ කර්ම අනුව ඒ කොතැප හෝ ඒක දුක හෝ විඳිනවා. මොකද අපි දකිනවා මේ එකම දාන ගෙදරකදී එකම සීල ව්‍යාපාරයකදී එකම භාවනා මධ්‍යස්ථානදී එකම බණ දේශනාවකදී එකම වන්දනාවකදී සමහරෙක් තද බල සතුට ඇති කරගන්න. ශ්‍රද්ධා ඇති කරන සමහර බොහොම කිපිලා වේග අරගෙන ඒකම සිටියේදී ද්වේෂ කරගෙන පීඩාවටපත් වෙනවා. මේ තම තමන්ගේ කර්ම ශක්තිය මිසක් මට මේ පුද්ගලයන් මේ ක්‍රියා නතර කිරීම පිළිබඳ අධිකාරියක් වගේ කීමක් නැහැ. ඒ නිසා මට තියෙන්නේ උපේක්ෂාවෙන් එකක්. ඒ මොකද Taman නිසා Tamanගේ වැරද්දක් නිසා ඒ අත්තා කිපුණා නෙවෙයි අත්තත් අදහවටපත් වුණා නෙවෙයි. Taman ඉදිරිපත් වෙලා කිව්වයි කියලා ඒ කර්ම වේග නතර වෙන්නේ නැහැ. ඒ පුද්ගලයා ආන්නෙත් නැහැ. එහෙම වෙලාවට අපි මොනවා හරි කරන්න ඕනේ කියලා ඉදිරිපත් වුණොත් වෙන්නේ තියෙන දේ ජංජාලයක් වඩපත් වෙනවා. අවුලක් වාටපත් වෙන එක අපිට කරන්න තියෙන උපේක්ෂාව. ඒ නිසා කරුණාවෙන් මෛත්‍රියෙන් කරලා බලනවා නමුත් ඒ ඇත්තෝ උඟාවක් වෙලාට ওই වගේ කටයුතු කරන්නේ නැත්නම් අපේ අනුව කම්පාවක් කරුණාවක් මෛත්‍රියක් ඉක්මවල බලාපොරොත්තු වෙනව නෙවෙයි සම්පූර්ණ අධික චේතනාපූර්වක කටයුතු කරන වෙලාව. ඒ වෙලාව අපිට කරුණා මෛත්‍රිය අසව. කර්මයේ තෝකිය කොට ඇති නිසා එක්තාවෙන්න මේක අපි පුරුදු පුහුණු කරගෙන කෙනෙක් නම් පුරුදු පුහුණු කරගත්ත භාවිත හිතක් ඇති කෙනෙක් නම් භාවනාවේදී අපිට අර වගේ යාන්තම් හිත උපසම වෙලා සමාධිගත වෙලා ඉන්නකොට මේ වාගේ සත්ව ලෝකේ සංඥායින් පටන් ගන්නවා. සවිඥානික සංස්කාරයෙන් පටන් අරගෙන මේ සංස්කාර විදී අපිට උපේක්ෂා වෙන්න පුළුවන්. මට මට කියලා කරන්න දෙයක් නැත්තේ. මට තියෙන එකම දේ මේක තේරුම් අරගෙන මේ ලෝකේ කර්මයෙන් තමයි දුවන්නේ. මේක තේරුම් අරගන්න ඕනේ කියලා ඒ වෙලාවේදී උපේක්ෂාව ඉදිරිපත් කරගත්තොත් අස්ස සීලක් කියනවා. එහෙම නැත්නම් පින්නතන තලුව කතා දාගෙන දුවගෙන යන්න හිත. එහෙම ගියොත් වෙන්නේ උපේක්ෂාවතිය පරියන්කේවත් නැති. ඒ නිසා උපේක්ෂාව දිනු කරන්න කැමති කෙනා සම්පෝඥංගේ වඩන්න කැමති කෙනා සත්‍යයන් පිළිබඳව සමසිත පතුරවන්න. දිවිනේ සඳහන් කරන ඒ විතරක් නෙමෙයි යවනි කෙනෙක් අවිඥානික වස්තු විශේෂයි හෝ සමසිත පතුරවන්න. තමන් ප්‍රේතාන ප්‍රිය නැතුවම වෙයි අහුවත් දකින්නවත් කැමති නැති වස්තු තියෙනවා අපිට. සමහර දේවල් තියෙනවා අනිත් අයත් එක සාධාරණවත් කමක් නැහැ, අසාධාරණවත් කමක් නැහැ, කවුරුත් දැක්කට පාවිච්චි කරලා කමක් නැහැ. තව වස්තු තියෙනවා අපිට ඒ වගේ කිසිම බැඳීමක් නැහැ ඕන වෙලාවක දෙන්න පුළුවන්, ඕන වෙලාවක ගන්න පුළුවන් ආදී විවිධ දේවල් අපිට තියෙනවා ප්‍රිය අප්‍රිය වස්තු. මේ ප්‍රිය අප්‍රිය වස්තු පිළිබඳවත් බොහෝම වෙනස් කරලා සලකන කෙනාට මේ දේ ඕනෙමයි, මේ දේ නැතුවමයි කියලා තද විදිහේ හිත යොදලා ගත කරන කෙනාටත් අනිවාර්ය උපේක්ෂාවක් වෙනකොට හිත කුමුදුවගෙන අවුස්සාගෙන කුප්පාගෙන අන්නරගේ අදහස තමන් ඊටාම ප්‍රිය කරන දෙයක් මේ වෙලාවේ දුකට වෙහෙසටපත් වෙලා තියෙනවනේ මොනම විදිහේ ස්පාසුවක්වත් නැහැ හිත තැන්පත් වෙනකොට අරමුණ මත වහාම අර දේ මතේ පටන් ගන්නවා. ඒ දේ මතුණාට පස්සේ අරමුණ මෙනෙහි කරලා මොන්නම දෙයක් කරලා නතර වෙන්න බෑ. ඒ පුද්ගලයා ඇදගෙන යන සුළු ගතියක් වේගයක් ඇති කරලා තියෙනවා. ඒ මොකද මේ අවිඥානික වස්තු පිළිබඳව ලොකු ආත්ම දෘෂ්ටියකින් බලනකොට. ඒ වගේම සඳහන් කරනවා උපේක්ෂාව දිනු කරන්න ඕන නම් නිතර අන්නේ වගේ කිප් කුපිත වෙන ඇවිස්සෙන වේගවත් පුද්ගලයන්ගේ ඇසුරෙන් අයින් වෙන්න ඒ මොකද ඒ පුද්ගලයා මොන්න තරම් චේතනාපූර්වකව කාය වචන දෙක හසුරනවාද කියනවනම් උපේක්ෂක පුද්ගලයේ පවා නොයවසන නොරසන සුළු ගතියකට ඒ ස්වභාවපත් වෙනවා. ඒතකොට තමයි කොච්චර වුණා මේ වෙලාවේ නිස්සද්දව නිශ්චල වෙයින්ද ඒ ඔක්කොම කඩාගෙන යන තරම් අධික චෛත්‍යික වේගයක් මේ ස්වභාවයක් තියෙනවා. ඒ නිසා බුලුවන් තරම් එවැනි පුද්ගලයන්ගේ ඈත්ව ගත කරන්න. මොහොම කර්මයටම ඉඩ දීලා. කර්මයේ අනුව ලෝකේ පවතින අපට පුළුවන් දේ කරුණාමෛත්‍රිය පමණයි. ඉතින් එපිට තියෙන දේ බාර ගන්න එකයි කියන බොහොම සාන්ත පුද්ගලයන්ගේ අසුර මේ උපේක්ෂාට උදව් කරනවා. ඒ නිසා යම් කිසි කෙනෙක් මේ වාගේ උපේක්ෂා වඩන ඒ වගේ කටයුතු කරන පුද්ගලයන් අතර සීමාව ඉක්මවලා අවසල කලබල දානවන ඒ පුද්ගලයාගේ సంతානීය මොනතරම් ඇවිස්සෙනවද කියලා ඒ පුද්ගලගේ ක්‍රියාවල තියෙනවා. ඒ පුද්ගලගේ වචනවල තියෙනවා. නමුත් එහෙම කෙනෙක් දන්නවා නම් භාවනා කරපු කෙනෙක් නම් වැටෙයි ඒ තමන්ගේ කාය වචන දෙක අවුස්සන තරම් පුදුමාකාර චේතනා වේග හිතේ ඇති වෙනකොට ඒක කවදාකවත් නතර වෙන්නේ අහල පහල තියෙන හිතවිලි රාශිය කලබගෙන කුප්පවගෙන අවුස්සාගෙන තමයි යන්නේ. සාන්ත දාන්ත අත්තන්ගේ පවා හිත උස්සන්න පුළුවන්. භාවනා නොකරපු යත්තන් ගැන මොන කතාවක්. මේ නිසා මතක තියාගන්න ඕනේ මොනම විදිහේ බාහිර කරදරයක් කම්කටොල්ලක් ඉදිරිපත් වුණත් කරුණාවෙන් තමයි මොකද කරන්න පුළුවන්නේ ඒකේ කෙරුවට කිසි කෙනෙකුගේ දොස් වෙන්නේ මෛත්‍රියෙන් තමයි මොනවද කරන්න පුළුවන් වෙන්නේ කිසිම සම්මත පන්දිතයෙක් ඒකට දොස් කියන්නේ එතකොට හොඳ වේට වැඩේ යනවනේ හා හොඳයි කියලා පැත්තකට වෙනවනේ කිසි කෙනෙකුගෙන් දොස් අහන්න වෙනවා එහෙම නැතුව හොඳතෝ මේ දේ වේගේ යනවන උපේක්ෂාවෙන් පැත්තකට වීම තමයි මතු මත්තේ අකුසල් ධර්ම නොකරන්ට මතු මත්තේ කයෙන් දුස්සත් වතෙන් දුස්සත් නොවෙන්ට පඬිතයි විතරයි. එහෙම නැතුව ඉදිරිපත් වෙලා කරනවන කම්මස්සකෝමි කම්ම දායාදෝ කම්ම යෝනි කම්ම නන්දු කම්ම ප්‍රතිකරණෝ යං කම්මං කරිස්සාමි තස්ස දායාදෝ භවිස්සාමිති මට ඒ අසත් ඒ කරන දේ ප්‍රතිඵල විඳී කියලා පැත්තකට වෙන එකයි කරන්නේ. ඒ නිසා Taman මේ වගේ පරිසරයක ඉන්නවනම් ඒ වගේ වේගින අවස්ථාවල් බොහොමයි. ඒ ආපු වෙලාවල් වල මතක තියාගන්න අඩු ගන්න Tamanගේ කාය වචනය. tempat කරගෙන අපාගාමී අකුසල් වලින් වැළකෙනවා විතරක් නෙවෙයි ඒ පරිසරය තාරසා කරගන්න අපි උනන්දු වෙනවා. මේ මොකද අපිට වැටහෙනවා Tamanගේ උපේක්ෂාව දිනු කරනකොට එවැනි පුද්ගලයන්ගෙන් පරිවර්තනයකින් හැර බුදුහාමුදුරන්ට කරනවා. ඒ වගේ ඡන්දපද වහා වේගවත් වෙන පුදුලෙන් අයින්නවා. ඒවා ඒකල පුළුවන් තරම් සංසුන් ඉරියව්වට පුදුලෙන් අත් කරනවා. එතකොට මේ උපේක්ෂාව ඉස්සරහට දියුණු වෙනවා. ඒ දේ වෙනවල් වෙන්නේ ඒ කියන්නේ පුද්ගල ආශ්‍රය සත්‍යයන් පිළිබඳ සමසිත ද්‍රව්‍ය වස්තු පිළිබඳ සමසිත ඒකින්දා වැඩවලු පවතිනවා. බොහෝ විට යෝගාවචරයෝ ඒ පරියන්කේදී බලාපොරොත්තු වෙනවා මේ චීස් කෑල්ලක් බටර් කෑල්ලක් රත් වෙච්ච බිහියකින් කපන්නා වගේ එක දිගට මේ සමාධිය තුල ගැඹුරු උපේක්ෂාවකට ඉහළ ඥාන දක්වා හිත යයි කියලා. නමුත් ගුරුවරයෙක් නැති වෙලාවට පරියන්කේ නැගිටපු වෙලාවක සම්පූර්ණ කිසියම් සංවරයකින් තොරව කාය වචන හසුරවනවා නම් බොහෝම දීර්ඝ කාලයක් භාවනා කරනවා. ඒ මොකද මේ එතනින් එහාට උපේක්ෂාව පහළ වුණාට පස්සේ උපේක්ෂා මේරීම පිළිබඳව ඔහුගේ ඇත්තා වූ මේ ක්‍රමය නොදන්න කම නිසා. දක්ෂ භාවයේ නැති නිසා එතෙන් ගියායින් පස්සේ හැමදාම කලවම්. එතනදිත් මේ විදිහේ උපේක්ෂා මාත්‍රමකට හිත යනවා ඉදිරියට යන්න බැරි නම් හොඳට අහුම්කම්පෙන් තෝරන විදිහ බලන්න. සාදුකන් සුණාත. මේක බුද්ධ ක්ෂේත්‍ර අයිති වෙන්නේ නැති සම්පූර්ණ මායයට පාරදීප ශේෂ්ත්‍යක් නෙමෙයි බුදුහාමුදුරගේ ක්‍රමයේ තියෙන සාධුක මානසිකාරවත මේ බුදුහාමුදුරගේ ධර්මයේ নানা ආකාරයෙන් මේ වගේ අවස්ථාවල් පාලනය කරගන්න දෙන ධර්මයේ මනාකොට මෙනෙහි කරා ඒ ක්‍රියාවක් නෑ ඉදින්ට වැඩොදි ක්‍රියාවක් නෑ සක්මනේ පිට ක්‍රියාවක් නෑ ගන්නට ඒකට පරියංගදී බේම ක්‍රියාවට නෑ ඊට පස්සේ ඉවරයක් කරන්න උත්සාහ කරනවා පරියන්කේදී මේ වගේ කලබල සංස්කාර ධර්ම එනකොට පුළුවන් තරම් ඒ විදිහේ මේ උපේක්ෂා වීම තමයි කළ යුත්තේ. එතකොට මේට වඩා ඉතාම සියුම්, ඉතාම ගැඹුරු සමතුලිතතාවයන් වලට හිත වැටෙනවා. වැටුණාට පස්සේ හිත ක්‍රමක්‍රමයෙන් උසස් විපස්සනා ඥානවලට යොමු වෙනවා. ඒ නිසා මේ අවස්ථාවේදී මේ උපේක්ෂාවට කටයුතු කරන අවස්ථාවේදී යෝගාවචරය බොහෝම උත්ථාන සම්පත්තියට වඩා ආරක්ෂ සම්පත්තිය ගැන කල්පනා කරන්න ඕනේ. උපේන දේ නෙවෙයි මෙතන අවශ්‍ය වෙලා තියෙන්නේ උපයාගත් දේ රැකගන්න. මේක සමහර වෙලාවට අලුතෙන් භාවනා කරන යත්තන්ට හිතෙන් දෙදි තියෙනවා මේක අපිට අදාළ නෑ අපිට තාම තියෙන්නේ සාමාන්‍යවත් ඉඳීමේ හැකිලිමේ ආනාපාන හිත හිතින් නැති ගතියක් හිත හිතියත් බාහිර අරමුණෙන් කරලා යන ගතියක් ඒක නිසා අපිට ওই කියන විදිහේ ප්‍රීති පහළ වෙලත් නැහැ අපිට ওই කියන විදිහේ පස්සද්ධියක් පහළ වෙලත් නැහැ සමාධියක් පහළත් නැහැ ඒ නිසා ඔය ධර්ම අපිට ගැලපෙන්නේ නැහැ කියලා හිතෙන්වත් ඉඳ තියෙනවා නමුත් මොන්නම කෙනෙක් වුණත් ආධුනිකයෙක් වේවා වැඩි මහල්ලෙක් වේවා ස්ත්‍රී වේවා පුරුෂ වේවා කී වේවා පැවිදි වේවා භාවනාවේ අරමුණේ හිත තිබ්බනම් ඒකාන්තයෙන්ම චිත්ත න්‍යායානුකූලව හිත එතෙන්ට යනවා. නමුත් ආධුනිකයට මේ தත්තරපත් වෙන ආපු පාරවත් හොයාගන්න බැරි ඒක නිසා බොහෝම වේගෙන් සමාහලට භාවනාව හොඳයි කියලා කලබල වෙනවා බොහෝම වේගෙන් භාවනා කරනවා කියලා කලබල වෙනවා නමුත් ඒ කැඩීමට හැදීමට යන මාර්ගය දැක ගැනීම ඉවසිල්ලෙන් සතියෙන් දැක ගැනීම තාම මදි නිසා යෝගාවචරගේ ඉහළ පහළ යන වැඩි මොකද යම් කිසි ප්‍රමාණයකට භාවනා කරගෙන ගිය කෙනාට හැමදාම දවසකට සැරයක් දෙකක් මේ දී උපේක්ෂා මට්ටම සමාධි මට්ටම දෙකටපත් වෙන කෙනාට නම් නැවත නැවත භාවනා කරනකොට කරනකොට තමයි තේරුම් අරගන්න ඕනේ මෙන්න මේ මේ ස්ථානවලදී මේ මේ විදිහේ සම්පූර්ණතාවයෙන් කරන්න ඕනේ. සක්මනේදී පරියන්කට මේ විදිහෙන් අනුග්‍රහ දක්වන්න ඕනේ. එදිනදා වැඩවලදී මේ දෙකටම අනුග්‍රහ වෙන විදිය තමයි කාය සංවරේ පවතින්න ඕනේ කියලා මුළු ජීවිතේ පුරාම මක්ළු දලකින් ප්‍රදේශයක් අල්ලා බඳින්න වගේ කය වචන හිත කියන මේ තුනේම ලොකු සංවර භාගයකට පත් වෙනවා. අන්න ඒ විදිහට ගියාම කුදුම විතර. මේ තරම් වේගෙන් හිත කරවිලා තියෙන මොහොතකොත් ඒ හා සමානම සංහිඳියාවකොත් එක චිත්තක්ෂණ දෙකක පරතරයක් ඇතුලේ පවතිනවා. ඒ වගේම මෙතෙක් වෙලා බාධක වෙච්ච සද්ද මෙතෙක් වෙලා බාධක වෙච්ච රූප මෙතෙක් වෙලා බාධක වෙච්ච හිත පිට යෑම මෙතෙක් වෙලා බාධක වෙච්ච කය රූප වේදනා ඔක්කොම එක එකක් Tamange පරියන්කේ කඩන්න තරම් වේගවත්ව ක්‍රියාත්මක වෙද්දී ඒ ඔක්කොම දෙකට නමලා යට කරලා ඒක උඩින් ඉඳගෙන ඉන්නවා පරියන්කේ කිසිම කරදරයක් නැතුව ඉගෙන ගන්න මට උපකාර කරනවා ඒක තමයි මේ උපේක්ෂාව කියන අරුමයි සම්පූර්ණ ප්‍රතිවිරුද්ධ ප්‍රතිපක්ෂ ධර්ම දෙකක් මේ එක ළඟ එක්කෙනෙක් ඇති අපේ භාවනා කරන්නට අවසන් නමුත් ඒ හා සමානව සතර පක්ෂ ධර්මත් එතනම තියෙනවා මේ දෙකම තියෙදි දෙකම උඩ භාවනා බොහෝම ජාති මේකට අර බුදුම ස්වාමීන් වහන්සේ නිතරම මතක් කරන උදාහරණයක් තමයි ඒ බුදුමේ අද පොඩි ළමයි සාමනේ රැත්තෝ මේ වතුර ගෙනියන කඩේ මේ වතුර ගෙනින කඩේ සාමාන්‍යයෙන් අර මම හිතන්නේ ගැලුම් 10 හෝ ගැලුම් 5ක හෝ ප්‍රමාණයේ බැරල් තියෙනවා. ඒ බැරල් එකක් එක්කෙනෙකුගේ එක හතින් ගෙනියන්න පුළුවන් වෙන්නේ වැඩි හිටියෙකුට තමයි. ඒ වගේ බැරල් දෙකක් අද දෙපැත්තේ ගැට ගන්නවා. දෙපැත්තේ ගැට ගහගෙන කත් අඩ බිම තියලා අර දෙකට වතුර පුරවගෙන හොඳට හුස්ම කරන කත් දන්නද අත් දෙක කරවල. කර දීලා ඉස්සරහට පස්සේ අත් දෙක දාගෙන අර බැරල් දෙක හෙල්ලෙන්නේ නැති වෙන ඇට අරගෙන යනකොට සුවාසය ඇදහැර තමයි පටන් ගන්නේ. බොහොම අමාරුකතිය පේන්න තියෙනවා පළවෙනි පියවර දෙක තුන කියනකම්. ගිනියගෙන බෑම ඒ තරමටම බරයි. නමුත් පියවර දෙක තුනක් ගියාට පස්සේ කද්දන්ට අමුතු තාලයකට පැද්දෙන්න පටන් ගන්නවා. මේ පැද්දෙන්න පටන් අරගත්තට පස්සේ පුද්ගලයා හරියට මේ කද්දන්ට තාලෙට නැවි නැමි පැද්දෙන්න පටන් අරගත්තොත් ඊට පස්සේ ඒක නිකන් පෙරහැරක්. ඒක ක්‍රම ලතාවකට ඉස්සරහට යන එක තමයි දිගට සිද්ධ වෙන්නේ. ඊට පස්සේ අර පුද්ගලයාට තුනට වෙහෙසක්. මොකුත් ඊට පස්සේ සාහිත්‍ය රසයක් තමයි ඒක තියෙන්නේ. సౌందර්ය රසයක් තියෙන්නේ. හැබැයි වැඩි වෙනවා. ඊළ අවසාන තැන තමයි තිබ්බට පස්සේ හතියක් කරපුවම වැඩි. එහෙම නැතුව දෑතට මේ දෙක අරගෙන කවදාකවත් හිතන්නවත් බෑ. ඒ මොකද මේ කද්දන්නේ තියෙන ආමුතුවේ තෙපුල් දෙන කතියක්. ඒකේ බර මේකෙන් කපලා දානවා Tamanට ඕන කරගෙන පියවරකට සැරයක් කරේ කද්දන්තර පොඩි තත්ත්වයක් වෙන විදිහට පැද්දීමක් දෙන එක කොමන. අන්න ඒ වගේ තමයි මේ උපේක්ෂා මට්ටමට යනකොට ඉතාමත් ප්‍රතිපක්ෂ ප්‍රතිවිරුද්ධ ධර්ම ඉතාමත්ම ආසන්නයි. පළවෙනියෙන් පළවෙනියෙන් පේන පටන් ගන්නවා. මේක සාමාන්‍යයෙන් පොත්පත්වල සඳහන් කරනවා නානා සංජී කියලා. රූපත් වේ. ශබ්දත් වේ. වේදනාත් වේ. පිටිවිලිත් වේ. සැකත් පහළ සමානට සැපත් පහළ ඔක්කොම පහළලා තියෙදි මේ සම්පූර්ණ එක තුල අරමුණ බොහෝම නිස්කලංකේ පේන්න පටන් ගන්නවා. මේ යෝගාවචරය මේ මේ උපේක්ෂාව ආදාහන උපේක්ෂාටම දැනදෙන කෙනෙක් නම් මේ මොනේ විදියෙ රූපකාන්ත සාද්ද රස ස්පර්ශ තිබුණත් එපා වෙන ගති ආස වෙන ගති තිබුණත් අර අරමුණේම හිත තැම්පත් කරගෙන ඉන්නවනේ මේ නානා සංඥාවල් වලින් මේ කුප්පණ්ඩ හදන ගතිය නිකම්ම නිවිල වෙලා යනවා. දුර වෙලා යනවා. පෙරදිලා යනවා. බහලා යනවා. ඉස්සරහට ඉස්සරහට යනකොට තමයි තේින්න පටන් අර ගන්නවා මේ කලබ කලබන්ට අවසන් තේින ගති වලින් අමුතු ඈත් බවක් වෙන බවක් තියෙනවා ඒව හරියට අල්ලපු gedර තියෙන දේවල් ආසන්නේ නමුත් තමයි බලපෑමක් මේ විදිහට මේ විවිධාකාරයේ මතුවෙන මේ සංස්කාර ධර්මයන් පිළිබඳ උපේක්ෂාවෙම අදහගන්න. ඒ කියන්නේ හොඳට ඉදිනදා වැඩවලත් උපේක්ෂා සතිය. පරියංගයට කලින් හොඳට සක්මන් කරලා හොඳට සතියක් ඇති කරගන්න. ඊට පස්සේ පරියංගයට ආවට පස්සේ අදිෂ්ඨාන පූර්වකව මේ එනේ අරමුණු මේ ඉදිරිපත් වෙලා තියෙදි මතුවෙනා වූ මේ විවිධ සංකර දේවල් කෙරෙහි උපේක්ෂාවෙම කටයුතු කරන යනකොට මෙවුවා ඈත් වුණාට පස්සේ මේ ඔක්කොම උපේක්ෂාකාරක බාධක ධර්ම එක ගෝලයක් බවට, ගුලියක් බවට, මිටියක් බවට පත් වෙනවා. ඔක්කොම එක තනි බාධකයක් බවට පත් වෙනවා. මේ තනි බාධකය අරමුණත් එක්ක සම සමුමක් වෙනවා. හැබැයි මේ බාධකේ අහවල් එක කියලා කියන්න බෑ. නිකන් කරදරයක්. නිකන් හිරිහැරයක්. නිකන් එපා වෙන ගතියක්. නිකන් දියාරු රසයක්. ඒ දියාරු රසය දිහා බැලුවොත් එපා වෙන ගතිය දිහා බයෙන් බැලුවොත් යටපත් වෙලා බැලුවොත් ඒක වහයලාගෙන සම්පූර්ණ යටපත් කළ රූපයක් මාර්ගයේ සද්දයක් මාර්ගයේ බවටපත් වෙලා භාවනාව සම්පූර්ණ බෙහෙවලා. ඒක එපා වීමක් නීරස භාවයක් කම්මැලිකාරකයක් වශයෙන් බලන්න හිටියොත් අර උනායි මේ නීරස ධර්මයේ සම සමෝ පේන්න පටන් ගන්නවා. යෝගාවචරය හොඳට ඉවසිල්ලෙන් බලනවනම් තමයි තේරෙනවා මේ එපා වීම මේ කම්මැලි කරන දේ මේ රසයක් දෙන්නේ නැති දේ, කුප්පන්නේ නැති දේ නමක් කියාගන්න බෑ. තරක් පේන්නේ නැහැ. කවදාහකත් ඉවර වෙයි කියලා හිතන්න බෑ. නමුත් යෝගාවචරයට මේ විදිහට මේ සමබරව අරමුණයි මේ බාධක ධර්මය දෙක එකට ඉදිරියට කරගෙන යනකොට පේනවා මේ තරම් අහිමි කරලා තිබුණ අරමුණ සෑහෙන ප්‍රබල භාවයකින් සම සිතකින් සම සම භාවයකින් ඉදිරිපත් වෙලා තියෙනවා යෝගාවචරය යම් වෙලාවක අරමුණට ඡන්ද දෙනවා නම් අරමුණට ආත්ම ශක්තිය දෙනවා නම් අර එපා වෙන ගතිය මෙනෙහි කර හෝ නොකර හෝ යට කර ගන්න පුළුවන්. හරියට නීලමාලි යෝධයත් මේ වැද්දත් මම මේ කුමාරයාත් දෙන්න එකට එක කරට කර තියලා සටන් කරනවා. මේ සටන් කරන කම්ම මම මේ කුමාරී කුමාරයෙන් ලැබිච්ච කඩුවේ කුමාරයෙක් තියෙන ශිෂ්ට සම්පන්න ගතියක් තමයි සත්පුරුෂ ගතියක් තමයි ආයුධ නැති වැද්දත් එක්ක ආයුධ එක සටන් කරන්නේ. ඒක කුමාරට දෙනවා කඩුව තියාගන්න. සටන් කළ මල්ලෝ පොරයා, දෘෂ්ටි පොරයා. අතින් පයින් තමයි රණ්ඩු කරන්නේ. රණ්ඩු කරනකොට දෙන්නම සමානයි. නමකල අන්තිමට කුමාරයා ශිල්ප ශාස්ත්‍රයේ වැදා විමදාන. මේ රාගන උරහිස බිමට තද කරගෙන දැන් ඉතින් බද්දක වෙලා ඉවරයි. කුමාරට කියන කඩුවේ. ඔය කාටද කුමාරි කඩුව දෙන්නේ කියන එක මතයි තියෙන්නේ. වැද්දාගේ හයියවත් මනමේ කුමාරගේ හයියවත් මේ වෙලාවේ වැඩයි. කුමාරි කඩුව දුන්නා මනමේ කුමාරයට වැද්දායි. කුමාරි කොපුව දුන්නා මනමේ කුමාරට මනමේ කුමාරට. ආන්න වගේ තමයි මේ වෙලාවේ යෝගාවචරය බොහෝ විට තමයි පුරුදු. මේ කාම කතාවලදී එන අර බාහිර සංඥාවල තමයි කඩුව දෙන්නේ. කොපුව ලැබෙන්නේ නිර්වාණය. ඉතින් නිවන පරිදි වේගයේ හිත අවශ්‍යාගෙන කිපිලා පරියන්කෙන් නැගිටින්න කිව්වේ. ඒ මොකද මේකට සූදානම් නැහැ. හේතු ධර්ම නම් තියෙනවා. සමාධියක් ඇති වෙන්න තරමට උපේක්ෂාව යම් කිසි ප්‍රමාණයට ඇති කළ දෙන්න තරමට හේතු ධර්ම තියෙනවා. මෙතනින් එහාට සූක්ෂම නැහැ. මෙතනින් එහාට යෝගාවචරය වගේ මේ කෞශල්‍ය කුසල භාවයේ මාධිකම නිසා මේ එනිරාමිෂ සැපය අසරණ වෙලා අර හැමදාම තමයි කලබල කරන හැමදාම තමයි හිත කුප්පෝන හැමදාම තමයි තක තක උපදවන ඒ මාර ස්වරූපේ ඉතර ඒ නිසා මෙතනදී බොහෝම ලොකු උපේක්ෂා පිළිබඳව ගෞරව සම්ප්‍රයුක්ත අදහන සුළු භාවයකින් උපේක්ෂා සූදානමක් තියෙනවා යම් විදියකට මේ වරින් වර මේක යෝගාවචරගේ නිසි සමවර භාවය නිසා ජය ගන්න වෙලාවල් එනවා උපේක්ෂාව ජය ගන්න වෙලාවල් එනවා. උපේක්ෂාව දිනන වෙලාවල් එනවා. අන්න ඒ වෙලාවට යෝගාචර දැක් ගන්න පුළුවන්. ඒ උපේක්ෂාවේ පුදුමාකාර සතිය. පෙරලලා හොල්ලලා දාගන්න බැරි විදිහේ සතියක් ඉදිරියපත් වෙනවා. ඒ ඒ සතිය බොහෝ වේලාවක් පවතින ගතියක් තියෙනවා. කලබන්තර කම්පණය කරන්න උත්සාහ කරත් බොහෝ වේලාවක් පවතින ගතියක්. හැම වේලාවෙදීම මෙන්න මේ කියන සෞඛ්‍ය සම්පන්නයි උපේක්ෂාව නම් නිවනට පෙර අත්විඳපු නැති ධර්මයකට ආසන්න කරන ගතියකට එනවා. කුමුදු ආලන ගතියකට පත් කරනවා හිත. නැවුම් සුන්දර භාවයකට වෙන නොවුම් විරුදයකට කිට්ටු කරලා කිට්ටු කරලා පෙන්වන ගතියකට පත් කරනවා. ඒ වගේම යම් විදිහේ ඉඳුරංගෙන් ලබන්න පුළුවන් හැඟීමක් කම්පනයක් කල්පනා කරන බලය සැකයක් පහළ වෙනවා ඒ වෙනුවට පැකිලීම ගැතිකටපත් වෙනවා. ඒ දිහාට හිත දුවගෙන යන්නේ නැහැ. හිත පැකිලිලා Tamange හිතුන තිබුණ තන තිබුණ උපේක්ෂාවටම පත් වෙනවා. මේ විදිහට මේ විපස්සනා භාවනාවේදී සමාධියට පස්සෙන පස්සේපත් වෙන උපේක්ෂාව උපේක්ෂාවේ ලකුණු රාශියක් තියෙනවා. ඒකට කියනවා ඡලංග උපේක්ෂාව කියලා. ලකුණු 6කින් සමානයි. ඒ උපේක්ෂාව එතෙන්ට එන්නේ නැහැ. ඉබේ ඊට කලින් එනා වූ අර සැලෙන සුදු කම්පන වෙන සුදු උපේක්ෂාවේදී යෝගාවචරය ඉතාමත්ම සූක්ෂම උපේක්ෂාවට නැමිච්ච ස්වරූපේ කටයුතු සම්පාදනය කරන්න. නිසා මේ උපේක්ෂාවට හේතු සාධක කර්ම පෙන්වනට අවසාන පෙන්වන්නේ උපේක්ෂාවට කැම. නැත්නම් උපේක්ෂාව දිහාවට කටයුතු කරන බව. එනිසා බොහෝම හැඟීමකින් යුක්තව ඇදහිීමකින් යුක්තවම යෝගාචරයේ භාවනාව සිද්ධ වෙනවා. අන්න එහෙම සිද්ධ වෙනවනම් ඒ උපේක්ෂාවට පත්වෙච්චාට පස්සේ ඒ උපේක්ෂාව බොහොම කිනකොට විග්‍රහ කරන්න පුළුවන්. බොහොම අඥාන උපේක්ෂාවක් කිසි දෙයක් කරන්නේ නැති නිකන් ඉන්න උපේක්ෂාවක් කියලා. කවදාකවත් මේ කියන චලන උපේක්ෂාව වගේ අඥාන උපේක්ෂාවක් හෝ නිකන් ඉන්න උපේක්ෂාව නෙවෙයි බොහොම සජීවී. ඒ ටිකේ තියෙන්නේ අනවශ්‍ය ශක්තිය නාස්ති කරන්නේ. හොඳට සමබර වෙ රතයක් ඉදිරියට ගෙන යනවා වගේ අනවශ්‍ය ශක්තිය එහාට මෙහාට මේ මේ වාහනේ හලවනවා පෙරලනවා නැත්නම් අදින සත්තුන්ට වැඩිපුර කරදර කරනවා කෑ ගහන මොකුත් නැහැ බොහෝම සුන්දරව පවතින ගතියක් එනිසා අවදි භාවයෙන් තෙන් තෙන් තෙන්ට වැඩි වෙන ගතියක් තියෙනවා මේ විදිහට බොජ්ජංග ධර්ම පිළිබඳව සමතුලිතයක් ගෙන යන මේ අවස්ථාවේදී යෝගාවචරයාගේ පෞද්ගලිකත්වය පෞෂත්වය පුදුමාකාර වෙනසකටපත් වෙනවා. මහා පළල් භාවයකටපත් වෙනවා. යෝගාවචර ඉදිරියේ තමන්ගේ සම්පූර්ණ වගකීම සම්පූර්ණ තමන්ගේ තේරීමේ ශක්තිය ක්‍රමක්‍රමයෙන් ඉදිරියට එන්න පටන් ගන්නවා. නමුත් බොහෝ යෝගාවචරයෝ මේක පිළිගන්නේ නැහැ. මේක තරම් හිත මෝරවා ගන්නේ නැහැ. හැම වෙලාවෙදීම ඒ මොනවා හරි පොඩ්ඩක් පොඩි බාධාවක් ඇති වෙච්ච ගමන් ඒක ගුරුවරයන් අහන්න සැකවතුනවා. මේ වෙලාවේදී මෙන්න මේ විදිහට ඒක සමබර කරලා බලන්න ඕනේ. මේ මේ විදිහට මේකේ ආගේ පරිශීලනය කරන්න ඕනේ කියලා තමන්ගේම දැනුම ප්‍රවේශමේ පාවිච්චි කරන යෝගාවචරයක් නම් බොහෝම විචිත්‍ර අවස්ථාවක්. එහෙම යනවනම් බොහෝම වේගය මේ චිත්තක්ෂණයෙන් දෙකෙන් තුනේ හිත වේගෙන් පෙරලෙන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් නිතරම පුරුදු තාලෙට ඒ ඇතිවෙච්ච தත්ත්වය පිළිබඳ සැක පහල කරනවා නම් Taman පිළිබඳ ආත්ම විශ්වාසයෙන් තොරව කවදාකවත් කියලා කරන්නේ. ඒක බුදු පියාණන් වහන්සේ සාමාන්‍යයෙන් කරන්නේ මේකට අදාළ වෙන මාර්ගය දක්වනවා. තුන්නේ කිච්ඡං ආතප්පං මෙතනදී Tamanම තීඳු කරන්න ඕනේ. චේතනා පූර්වකව එහෙම නැත්නම් කුසල ඡන්දයේ ඇතිව නියම ක්‍රියා කෞශල්‍යයෙන් කටයුතු කරනවනම් ප්‍රතිඵල තියෙනවා. තථා අක්ඛාතාරෝ තථාගතෝ තථාගතයන් වහන්සේ පෙන්නනවා මෙන්න මේ වෙලාවේදී කියන තලංගෝපේකාව මෙන්න මෙන්න ලකුණුයි මේකට එන්නේ මේ මේ මේ බාධක මෙන්න මේකයි කලියුත්තේ. එහෙම නැතුව මේ වේලාවේදී යෝගාවචර මානසික ඇති தත්ත්වයට බැහැගෙන කටයුතු කරන්න පුළුවන් නම් කර්මස්ථානාචාර්යවරයෙකුට මම හිතන හැම කර්මස්ථානාචාර්යවරයෙකුට ඉතාමත්ම කැමැත්තෙන් මෙතෙන් ඉදිරිපත් වෙලා උදව් කරනවා. ඒ තරම්ම තීර්ණාත්මක ඒ තරම්ම සුන්දර අවස්ථාවක් මේක. නමුත් බුදු පියාණන් වහන්සේම කියලා දෙන කර්මස්ථාන ධාරණට තියා කාටද කියලා දෙනවා මටවත් ඒක කරන්න බෑ කියලා. ඒ නිසා යෝගාවචරය ඉතාමත්ම අවදි භාවයක. පරියන්කේ යනකොටම මේක ප්ලෑස් කරනවා. කීප දෙක ආකාර කීපයකින් ලෑස් කරනවා. එකක් තමයි එදින්දා වැඩවලදී කාය වචන දෙක උපේක්ෂාපත් කරගෙන සංයම කරගෙන ලෑස් කරනවා. භාවනාවට කලින් හොඳට පරියන්ක සක්මන් කරලා ලෑස්ති වෙන්න. ඒ වගේම දැනගන්න ඕනේ අරමුණ ගිහිල්ලා නැති වෙන තැනකට රසේ නීරස වෙන තැනකට වර්ණේ නිර්වර්ණ වෙන තැනකට භාවනා යනවා. මම අන්නේ මේ වෙලාවේදී තමයි නිවන ගන්නවද නැත්නම් නිවන පැත්තට බොජ්ජංග පැත්තට හිත හරවනවද එහෙම නැත්නම් සාමාන්‍ය ලාමක හැඟුම්බරව හිත හතරනවද කියලා තීන්දුව කරන්න මට ශක්තිය වෙලාවේ ලැබේවා කියලා අර පරියන්කේ මුලපටන් එතන දක්වාම ශක්තිය පිට කිරීම ශක්තිය ක්‍රියාත්මක කිරීම ක්‍රමානුකූලව කරන්නේ. දැන දැන අතගාන යන විදිහට කියලා. අන්න එහෙමනම් මේ උපේක්ෂා අවස්ථාව බොහොම සුන්දර අවස්ථාවක්. මේක හැම අඩුපාඩුවක්ම සමබර කරමින් මට්ටම් කරන අවස්ථාවක්. මේක එනවා මේ ඉන්දිය ධර්මයේ දිනු කිරීමේදී හය විඤ්ඤාණය වශයෙන්. හත් විඤ්ඤාණයට සඳහන් කරන්නේ කායික ජීවිතයට අනපේක්ෂකව පසුතේ. යම් කිසි කෙනෙක් තමන්ගේ කාය පිළිබඳ <clears throat> අසීමිත ආශාවකින් තමන්ගේ ශරීරය පිළිබඳව අසීමිත ආශාවකින් කටයුතු කරනවා නම් අර උපේක්ෂා මට්ටමට ගිහිල්ලා යම් කිසි බාධාවක් එහෙම නැත්නම් ඊට කලින් හෝ මේ හොඳට අර ප්‍රීතිපස්සති පහළ වෙන වෙලාවල පව සමහරවිට යෝගාවචරයින්ට නිින්ද නැති වෙනවා ආහාර රුචිය නැති වෙනවා මේ දෙක උනාට පස්සේ මුළු ජීවිතයේම අමුතුම කම්පණයකට පත් වෙනවා ඒ කියන්නේ කම්පනයක් කියලා කියන්නේ චෛතසික කම්පනය නෙමෙයි. හිතේ මේ කයේ අමුතුම ভাইබ්‍රේෂන් එකක්. එහෙම නැත්නම් අමුතුම මානසික මට්ටමකටපත් වෙනවා. යෝගාචර සැක උපදවන. ඉදක් වෙලා නිින්ද නැතුව ගියාද? එහෙම නැත්නම් බඩේ අජීර්ණයක් හැදිලා ආහාර රුචි නැති වුණාද කියලා. නමුත් හොඳට කල්පනා කරලා බලුවොත් හිත පිරිච්ච ගතියක් තියෙනවා. නමුත් ඒ දේ පහළ වුණත් ඥානය පහළ වුණත් නෑ මේක මේ භාවනා නිසා ආවයි කියලා ඒ කය ජීවිත දෙකේ අධික ආසාව තියෙනවනම් ඒ වුණත් හිතෙන් ඉඳ තියෙනවා බඩගිනින්ට මොනවා ටිකක් ගත්තොත් නිින්දයන්ට මොනවාට පෙට්ටක් දීවොත් හොඳ නැද්ද කියලා. මෙන්න මේ විදිහට තමන්ගේ භාවනාව ඉදිරියට වැඩෙන තියෙන අවස්ථාව මේ රසායනික ද්‍රව්‍ය වලින් හෝ එහෙම නැත්නම් විශේෂයෙන්ම තමන් ප්‍රියමනාප හිතවිලි මාර්ගයෙන් මත් කර ගන්නව නම් ඒකාන්ත නිගාදාස භාවනාව අදාළයි. දුරවල වෙනවා. ඊටත් වැඩිය බොහෝම සූක්ෂමව මේ උපේක්ෂාව කරන මට්ටමේදී ප්‍රතිවිරුද්ධ ධර්මයේ සමීප භාවයට ඇවිල්ලා උත්සන්න වෙන තත්ත්වයකටපත් වෙනවා. එකක් අතහැරලා බලනකොට ඊට විරුද්ධ ධර්මයට එහෙමම අහු වෙන ගතියකටපත් වෙනවා. අන්න ඒ වෙලාවේදී යෝගාවචරය ඒ කාය ජීවිත নিরপেক্ষ භාවය ඉදිරිපත් කරගන්න නැත්නම් යෝගාවචරයට තිබුණ තත්ත්වවත් හිත ආගන්න බැරි වෙන විදිහට අතරමඟට හිත අදින ගතියකටපත් වෙනවා. ඒ නිසා මේ අපි කරගෙන යන වැඩේ ඒ වාගේ සංස්කාර ධර්මයන් පිළිබඳවත් ආසාව ඇතිව නිවනත් පිළිබඳ ආසාව ඇතිව කරන්න පුළුවන් වෙන්නේ භාවනාවේ මුල් කොටස විතරයි. ඉදිරියට යනකොට ඒක පිළිබඳ තීන්දුව Tamanටම ගන්න සිද්ධ වෙනවා. ඒ නිසා බොහෝම සුඛභෝගී ජීවිත කියලා කියන්නේ මොනවද අද? කිසිම දුක් වේදනාවක් එනවනම් ඒකට බොත්තමක් අප කරන්න තියෙනවා. ඒකට රසායනික ද්‍රව්‍යයක් දාන්න තියෙනවා. ඒකට මනෝ වෛද්‍යවරයෙක් හම්බ වෙන්න තියෙනවා. එහෙම නැත්නම් හිත පිනවන කතා අහන්න වෙනවා. අන්න ඔක්කොම තියෙන කෙනාට අපි කියනවා පෝරතයි කියලා. එමනේ එන දුකට මොන දීලා. ඒ දුකේ පටන් ගන්න මෙහෙමයි, මැද මෙහෙමයි, අග මෙහෙමයි. ඒකේ ස්වභාවික ලක්ෂණ මෙහෙමයි කියලා භාවනාවේ දිනු කරපු කෙනාට අර මුළු සුඛෝපභෝගී ලෝකෙම කඳ දොයිතුවක් වටින දෙයක් නෙවෙයි. ඒ මොකද මේ ඔක්කොගෙම කරන්නේ භාවනාවට භාවනාවේ මේරිම පිස එන්න තියෙන සංනිවේදන කපා හරින එක. හිත මෝරන්න දෙන්න නැති එක. හිත ඒ අභියෝගයට යන්න දෙන්නේ නැතුව වළකන එක. ඒ නිසා කාය ජීවිත අපේක්ෂ භාවයේ ඇති වෙන කෙනාට කියන්නේ අන්න අර සුඛෝභෝගී විවිධ උපකල්පන නැත්නම් විවිධ විකල්ප හොයමින් හිතමත් වෙන හිත එහෙම ඇවිදින්න පටන් අරගන්නවා. භාවනාව පිළිබඳව මේ කාය ජීවිත කැප කරලා හෝ කරනවා කියන අදහස හැම වෙලාවෙම අන්තිම උපකල්පන විදියට. අන්තිම විකල්ප විදියට බැරිම නම් තමයි. නමුත් ඒක ඉස්සල බොහෝ විටි යෝගාවචෙන්ට අහු වෙනවා නවීන උපක්‍රම. ඒ නිසා භාවනාව ඇනහිදල අන්නේ උපක්‍රම වලට ඒ නිසා මේ සංඛාර උපේක්ෂා මට්ටමට වගේ හිත ගිය කෙනාට විතරයි විශ්වාසයක් පහළ වෙන්නේ. මේ පෙරලි ඔක්කොම සිද්ධ වෙන්නේ මොකද්ද මේ පෙරලිට ධර්ම උත්තරයක් තියෙනවා කියලා පේනවා. ධර්ම උත්තරේ අවසානයේ හොයන කෙනාට නම් කවදාකවත් ඒ වගේ අතුලාන්තයක් දක් ගන්න හම්බ වෙන්නේ. ඉතින් තව ඉදිරියට කාරණා දෙක තුනක් තියෙනවා මේ නව ආකාර පෙන්වන්නට කොහොම නමුත් අද අපිට ලැබිලා තියෙන කාලේ හැටියට බලනකොට මේක වැඩිය ඉස්සර කරන්න ලැබෙන්නේ නැහැ. මේ විදිහට යෝගාවචරය විශේෂයෙන්ම අද අපි සාකච්ඡා කරන්න දීච්ච උපේක්ෂාවේ ගැඹුරට යනවනේ ඒ පුද්ගලයාට මේ ශාසන සම්පත්තිය ශාසනයේ තියෙන උරුම වාසිකම පිළිබඳව අලුතෙන් විස්තර කරන්න ඕන තමන්ටම සාගන්න පුළුවන් ශක්තියක් එනවා. එහෙව් කෙනාටයි කාය ජීවිත නිරපේක්ෂව භාවනා කරගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා අපි මෙතෙක් කල් කරගෙන ගිය වැඩපිළිවෙලේ මේ අද අපි ගත කරන්නේ මොනවා හරි මෙන්න මේ බාධාවක් නිසා. ඒ නිසා අපි මේ ධර්ම දේශනා මාර්ගයේ මේ තමන් කරන උත්සාහයේ මාර්ගයේ ඒ තමන්ටම තමන්ගේ ඉදිරි ගමනට ඇත්තා වූ බාධාව නිදානයක් වාගේ. කලින් සංගවල ලබන ලද වස්තුවක්සේ වැටහෙවා වැටහිලා ඒ ප්‍රයෝජනය ගන්නට මේ මූල ධර්ම කර්ම මේ අධ්‍යක්ෂයෙන් ගන්න හේතු වේවා වාසනාව වේවා කියන මෛත්‍රී සාගත ප්‍රාර්ථනාවෙන් අදට නිමිත ධර්ම දේශනාව ප්‍රකරනවා අපි ඉදිරියට ඒ තුරු කරුණු සාකච්ඡාව ඉදිරි කරන්න බලාපොරොත්තු වෙනවා චිත්තාවතාච අමේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාවතාච අමේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාතාජමියේ සම්පතං පුඤ්ඤ සම්පතං ධම්මේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති විද්‍යා ආකාසත්තාච බුම්මත්තා දේවානාගා මහිත්‍තිකා